ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර సౌందర్యයේ චමත්කාරය සහෘදයෙන් රස ගන්වනවා. ඔවුන් ශාන්තියටපත් කරනවා. හිත කරදර වේලාවට වෙහෙස නිවනවා. ගතේ විඩාව දුරු කරනවා. ඉරිදා සංග්‍රහය අරඹන්නේ ඔබේ රසවින්දනයට. එය හුදු විනෝදාස්වාදය සඳහා නොවේ. ඊට වඩා ගැඹුරු අත්දැකීමක් ඔබට ලබා දීමටයි අපේ උත්සාහය. අප බොහෝ දෙනා සිනා වෙන්නේ සිනා නොවිය යුතු දෙයටයි. ඒ වගේම අප සිනහ නොවන්නේ සිනහ පහල කළ යුතු තැනදී. ආචාර්ය අධිකාරම්තුමා මේ ගැන ලියා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ නිතරම hina වෙලා නැහැ. ඒ උනත් උන්වහන්සේගේ වත මණ්ඩලෙහි මන්ද සිනාවක් පැවතුණා. උන්වහන්සේ નિરර්ථක ආකාරයට hina වුණේ නැහැ. ආචාර්ය වල්පොල රාහුල හාමුදුරුව බුදුන් වහන්සේගේ සිනහව පිළිබඳ රමණීය ලේඛනයක් ලියා තිබෙනවා. අපි අපේ රට ගැන කල්පනා කරන විට අපි අපේ රටට සිත් පතන්න ඕනේ. ආශිර්වාද කරන්න ඕනේ. රට ගැන දැඩි හැඟීම් ඇති කරගෙන රට දියුණු කරන්නට කම්මැලි නැතිව වැඩ කරන්න ඕනේ කියලා බොහෝ ලේඛකයෝ ලියලා තිනවා. එවිට රටත් අපි හැමෝම ප්‍රගතියට පත්වනවා. ඒ මෙහෙවර සඳහා ගුවන් විදුලිය ඉතිහාසය පුරා ගීත ගණනාවක් නිර්මාණය කළා. මේ එබඳු ගීතයක්. මේ ගීතය ගායනා කරන්නේ ලාලනී සෝමසිරි සහ අමිතා වැඩිසිංහයි සුනිල් සරත් පෙරේරා ලේඛකයාණන්ගේ නිර්මාණයක් මේ උදේ පාන්දර මේ ගීතය නිතර ඇහුණා ගුවන් විදුලියේදී ඔබටත් මතක ඇති මේ ලාලනී සෝමසිරි සහ අමිතා වැඩිසිංහ Thank you. වසරක උරුම ලංකා ලංකා ළඟත් පිරි අග්නියන වචනය ගින්නට කියනවා. ශෝකාග්නිය, කාමාග්නිය, සුද්ධාග්නිය, ක්‍රෝධාග්නිය. සුද්ධාග්නිය හෙවත් කුසගින්න සත්වයන් වන අප කාටත් පොදු ධර්මතාවක්. එය සංසිඳවා ගත යුතු එකක්. නොයසේනම් ශරීරය පවත්වාගෙන යා නොහැකි බැවින්. එහෙත් මිනිසයා ජීවත් විය යුත්තේ කුසගින්න නිවා ගැනීම සඳහා ආහාර ගැනීමට මිස ආහාර සඳහා ජීවත් වීමට නම් නොවේ. බුදුරජාණන් වහන්සේ jigaccha paramaroga යනුවෙන් හැඳින්වූයේ මේ සුදා ගින්නයි. කුසගින්නේ කොපමණාය මිය යනවාද? පිපාසිතාය මොනතරම් මිය යනවාද? අපට ඔවුන්ට ආහාර දිය හැකිනම් අපට ඔවුන්ට වතුර ටිකක් දෙන්නට පුළුවන් නම් එතන මිනිසත්කම රැඳී පවතිනවා. ඒ මිනිසත්කම තුල නිතරම දුක පවතිනවා. ඒ දුක නැති වෙන්නේ අනිත් අයට සේවය කරන විටයි. ආචාර්ය අමරදේවයන් ගැයුවා ගීතයක් ගුවන් විදුලියට ඒ ගීතය ලියුවේ උදේසිරි පතිරණ කවියා ආචාර්ය අමරදේවයන්ම තමයි මේ ගීතයේ තනුව නිර්මාණය කරමින් ගායනා කළේ. මතක ඇති මේ ගීතය අසා බලන්න. කරදර පොදි දැන ගැල පිට පත්වා කරුමයේ කළු ගොනු පෙරටුවේ බැඳගෙන මේ ජීවන මඟ අප යනවා ඒ ගමනේ දුක් රාහේ නිවාලන සීපසමුවගින් පිට වෙනවා යන මේ මඟ කලුගල් මතුයි පයරත් වීලා බුබුලු නැගෙන සඳ දැතින් කඳුලැලි හිත වෙනවා ඒ ගමනේ දුක් දාහේ නිවාලන සීපදම් මගින් අපිට වෙනවා සීපද මගින් පිට වෙනවා කිරිගල් පොත්තේ කන්ද නගින සිත ගම සිටිනා ඔබ හදේ ඇඳෙනවා ඒකෙන් ගමනට හිත දෙනවා ඒ ගමනේ දුක් දාහේ නිවාලන සීපද මුවගින් පිට වෙනවා මගින් පිට වෙනවා අද මිනිසාට ආදරය සොයා හඳුනාගත යුතු දෙයක්. එය ඉගෙනගත යුත්තක් බවට පිළිගන්නට සිදු වෙනවා. හැම දෙයක්ම ඉගෙනීමට පාසල් තිබුණත් ආදරය උගෙන ගැනීමට පාසලක් නැහැ. ආදරය තරම් මිනිසා ආකර්ෂණයට පත් කරන කිසිම හැඟීමක් ඇත්තේ නැහැ. එම නිසා ඔහු Tamanට හැකි ආදරය හැම තැනම හොයනවා. සියල්ල වෙනස් වෙන ලෝක ආදරය වෙනස් නොවි තිබෙන ගුණයක්ද පදාර්ථයක්ද මේ අදහස උපුටා ගත්තේ ආදරයට පාසලක් නමින් ජෝ සෙනවිරත්න ලේඛකයා විසින් කළ පරිවර්තනයකින්. එය ඕෂෝගේ අදහස් ඇති කෘතියක්. ආදරය ගැන කියූ නිසා ප්‍රේමය ආදරය පිළිබඳ දයාන් විතාරණ විසින් ගයන ලද ගීතයක් ඉරිදා සංග්‍රහයට මෙසේ එක් කරන්නට කැමතියි. මේ ගීතය රචනා කළේ අයිරාංගනී මද්දුම බණ්ඩාර. ගීතයේ තනු නිර්මාපකයා වන්නේ කරුණාරත්න විජයවර්ධන සංගීතඥයා. මේ දයාන් විතරණ කරේ කරන ඕවේ හිත මෙතරම් සසලෙන් නැතුව ඇති ඔබ මගේ මුණුලෝම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති විදින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ ශ්‍රවණත දැකේ උදෑසන සිට සතරත මහමගේ සැරූ යදියා හිස් දෑතින්ම දැන් අඳුර අතරින් අගුපිලකට ඇදේ විඩාබර දෙනුවන් යනු ඇත වැසි අවසානය අවසානය නම් වූ කවි පොත රචනා කළේ චන්දන ඉලන්දාරියේ ඔහුගේ කවියක් තමයි මා එසේ කියවූයේ ඒ කවිය සමග ධර්මදාස වල්පොල මේ මනහර මధుර ගායන ශෛලියක් තිබුණු ගායකයාණන් වෙතයි අප යොමු වන්නේ මාතලම් චිත්‍රපටයට අපි පුංචි කාලේ මේ චිත්‍රපටය දෙතුන් වර නරඹා තිබෙනවා ඉන්දියානු හැඩහුරුවක් තිබුණු මේ චිත්‍රපටයේ ධර්මදාස වල්පොඩ ගැයූ මේ ගීතය අසා බලන්න Thank you. උපතන තේරේ සුඛේ උපතන පානේ ලෝකේ කැපතන තේරේ සුඛේ විපතේ තේරී කර්මේ පාපේ තේ කර්මේ පාපේ තේ मिथिला दुबिया फुल पतिना रुडिया तुहा मूड जनया बलव तुहा लोचनया ननव तुहा मूड जनया तुहा लोचनया विपतय देरी करने पापेल ते करने पापेल ते कर में पापेल से अपराधी गलती बुर दुख रेगी निरजी ऋतु अपराधी गलती बुर दुख रेगी निरजी विपत ये देवी कर में पापेल से कर में पापेल से සෝදානන දේ උසනත මේ ලෝකේදී ත්‍රිපිටය දේවී කර්මේ පාපේ ලකේ කර්මේ පාපේ ලකේ මුරලි ධරන් නමින් වචනයක් තිබෙනවා මුරලි කීවම අපට මතක් වෙන්නේ අපේ රටේ අසහාය ක්‍රිකට් වීරයෙක් මුරලි කියන්නේ බටනලාවට මන්සුරි කියලත් හින්දි භාෂාවෙන් කියනවා. බස්තණ්ඩුව කියලත් අපි සිංහල භාෂාවෙන් භාවිත කරන්නේ ඒ බටනලාවටම තමයි. මුරලි දරන් කියලා කියන්නේ ක්‍රිෂ්ණ දෙවියන්ට. ක්‍රිෂ්ණ දෙවියන් වස්දණ්ඩු නාදයට හුඟක් ප්‍රිය කළා. හරිප්‍රසාද් චෞරසියා ඉන්දියාවේ බොහොම ප්‍රකට බටනලා වාදකයෙක්. ඔහු ශාස්ත්‍රීය රාගධාරී සංගීතයේ කීර්තිමත් පුද්ගලයෙක්. ශිව කුමාර් ශර්මා සහ හරිප්‍රසාද් චෞරසියා ඒ වගේම බ්‍රිජ් භූෂන් කබ්‍රා විසින් ඉදිරිපත් කරන ලද වස්දඬු ගිටාර සන්තූර වාදනයකින් කොටසක් සුභාවිත සංගීතයක් හැටියට ඔබට අසන්න දෙන්නයි කල්පනා කළේ. එම වාද්‍ය ඛණ්ඩයෙන් පසුව බටනලාව ගැන ආදරය සම්බන්ධ කරලා ලියවුණු ගීතයක් අපි රස විඳිමු. එම ගීතය රචනා කළේ සුනිල් සරත් පෙරේරා කවියා. ගීතය තනුව නිර්මාණය කරමින් ගායනා කළේ මහාචාර්ය සනත් නන්දසිරි. ඒ කලකට පෙර ගුවන් විදුලි වැඩසටහනකට මේම ගීතය ඊට පෙර අපි මේ සුභාවිත සංගීතයට සවන් යොමු කරමු බටලි හඳ අතරේ ඊටාම දුක්බර කවියක් මතු වේත ඇය නිදිනු නැති තැලේ ඈත එපිට ගම්මානෙමි නැගෙමි බටලි හඳ අතරේ ඊටාම දුක්බර කවියක් මතු වේද ඇය නිදි නොමැති බැලේ එළිය ගලා එන අම්බලමක දෙවනේ මලානිකව හඳ එළිය ගලා එන අම්බලමක දෙවනේ බලා හිඳිනි ඔබ හිඳින විමන් දොර දැල් වෙන එළිය වනේ ත්‍රිපිට ගම්මානෙන් නැගගෙන බතලි හඳ අතිරේ ඊටාම දුක්පර කවියක් මතුවේ ඇය නිදි නොමැති අගත ගලාලා ඉක්ලන නිහඬ රැයේ වේදනාව නිතු අගත ගලාලා ඉක්ලන නිහඬ රැයේ නීලනුවන් තරු කැට බොඳ වෙනවා කාටත් පොරදහා බත එපිට ගම්මානෙන් ඇගෙන බටලි හඳ අතරේ ඊටාම දුක් බල කවියක් මතු වේද ඇය නිදි නොමැති කවි ඉරිදා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දීර්ඝා විමර්ශනී හඳුබලයි